තුනෙන් දෙකක් ලබා ගන්න එයාට ඒ తాවකාලික අවශ්‍ය නම් ඉතින් ඒක ඉතින් අපිට ඉහළ කට්ටියත් එක්ක කතා කරලා ජනාධිපති අගමැතිත් එක්ක වෙලා තියෙනවා. ඉතින් ඒත් ඒකත් කොටස්කරුව වීම తాවකාලිකව ඒක ජනතාව තීන්දුව කරાવી ඒගොල්ලෝගේ කොහොමද විනේ කියලා. දැන් පේනෝනේ අපි විනිවිදභාවයෙන් කටයුතු කරන ආකාරය. අනිවාර්යයෙන්ම ඡන්දකට යනවා. 23 නෙමෙයි. මේ මාසේ පළවෙනි වෙන්න පුළුවන්. නමුත් ජූනි මාසේ අග වෙනකොට ඡන්දයක් තියෙනවා.